උනන්දායති නීතිච උමප්පනං සේවති කම්මරන්ති මග්ගං චලද්ධා අපුනං භවාය නතුන උනන්දායති බෝරපන්ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ පැවැත්වෙන දෛනික ධර්ම දේශනාවන්හි බුදුරජාණන් වහන්සේගේ උදාර ගුණයක්මයි ඉස්මතු කරමින් මේ දේශනාව පැවැත්වීමට අපි අදහස් කරගත්තේ. තථාගත බුදුරජාණන් වහන්සේ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රය පිළිබඳව පුදුමාකාර විමසීමකින් ක්‍රියා කළ මහෝත්තමයන් වහන්සේ නමක්. වහන්සේගේ දෛනික ජීවිතයේ පළමුවෙන්ම තිබුණේ අනුවම අරුණු නැගෙන වේලාවට ඒ කියන්නේ අපේ වේලාවේ මල්වියම හතරට විතරයි. පිබිදිලා ඒ ශරීර කෘත්‍යයන් නිම කරලා නෝනකට හොදා කියාගෙන ඒ පැය තුල ඒ කටයුතු නිමවීමෙන් අනුතුරුව අරියම පහේ සිට පැයක් පමණ උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට හිත යොමු කරනවා. හිත යොමු කරලා බලනවා අද මගෙන් කාටද සේවයක් උදව්වක් උපකාරයක් විය යුතුව තිබෙන්නේ. මා විසින් උපකාරයක් අවශ්‍යම කළ යුතු කවුද අද ඉන්න පුද්ගලයා. ඒක උන්වහන්සේගේ දෛනික චාරිත්‍රය. යම් කිසි පිරිසක් වුණොත් උන්වහන්සේ ඒ අය සොයාගෙන යනවා. දැන් අපි දන්නවා මයංගනේට වැඩම කළේ එබඳු කරුණක් උඩයි. එදා අලුයම දිවසින් දැක්කා ලංකාවේ මයංගන දේශයේ යක්ෂ ගෝත්‍රික අපේ මුතුන් මිත්තන් පිරිසක් මහවැලි ගඟේ ජලය බෙදා ගැනීමේ ප්‍රශ්නයක් මත මහා යුද්ධයකට අද සැරසෙනවා මේ සමතේකට පත් කළ යුතුයි කියන බව උන්වහන්සේ දැකලා ඒ වැඩම කළා එදා මයංගනේට ආයෙත් පසු කලක දිනක උන්වහන්සේ දිවසින් දැක්ක ඔය කියන විදිහටම ලංකාවේ නාගදීපේහි අපේම ආදිමුතුන් මෙත්තම් සුවිශාල පිරිසක් කැලණියෙහි මහෝදර චූරෝදර නාගදීපේ ඔය යාපනය ඔය දෙපක්ෂයේ කරජලයක් යුද්ධයක් ඒක දැකලා සමතේකටපත් කරන්ට ලැබියා. ඒ වගේ බුද්ධ චරිතයේ කුතකුත් අවස්ථා තිබෙනවා අනාරාධිතව ආරාධනාවකින් තොරව මහා කරුණාවෙන් යුතුව සේවයක් කළ යුතු කාටද කොතනකටද යන්න නුවණින් බලා වූ වංශයේ වැඩම කරදීමේ ශිරිත මේ කියන දවසේ බුදුහාමුදුරුව වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමයේ. දැන් විසර මහරජතුමාට අයත් මහා උද්‍යානයක් වේළුවනය එය එතුමා බුදුහාමුදුරන්ට පූජා කළා. පන්සල් වේර විහාරස්ථාන ගොඩනැගිලි අතිවිශාල පිරිසක්. විශාල ගණනාවක් තිබුණා. ඖෂධීය දස්කොළන් ඊළඟට පළතුරු ආදීන් ගැවසුණු දස්කොළන් පන්පකුණු ඔය ආදීන් සමන්විත දර්ශනීය තන අද වුණත් ධම්මදිව වන්දනාවගේ පින්වතුන් දකින්නම ඔය ස්ථානය මේට වඩා එදා බොහෝම උසස් ආකාරයෙන් තිබුණා බුදුරජාණන් වහන්සේ පුරුදු පරිදි අලෝම පිබිදලා හතරට පමණ මූලික කටයුතු හිම කරලා මහා කරුණා සමාපත්තියෙන් වහන්සේ බැලුවා අද කවර කෙනෙකුටද මගෙන් උපකාරයක් විය යුතුව තිබෙන්නේ මගෙන් උපකාරයක් විය යුතුව තිබෙන්නේ කාටද උන්වහන්සේ දැක්ක මේ රජගහනුවර ඉඳලා ටික දුරක් ඈතින් නියංගමක නියංගම කියන නගරයේ නගට තිබෙන විශාල ගම. ඒ නියංගමක මහා ධන කුලේරෙක් වගේම දානපතියෙක්. එසේම බ්‍රහ්ම ආගම අදහන බ්‍රාහ්මණ කෙනෙක්. බුදුහාමුදුරුවෝ දවසින් දැක්ක මෙන්න මේ බ්‍රාහ්මණ තුමා උදය ප්‍රචලිත නමක් තිබිච්ච කෙනෙක්. මේ උදය බ්‍රාහ්මණ තුමාට ප්‍රභූවරයාට දේශනයක් කරන්න ලැබුණොත් ඒ කාන්තේම එතුමාට සෝවාන් ඵලයට පත්වීමේ පින තිබෙනවා. මේ ආත්මය නම් තාම බෞද්ධයෙක් නොවේ. බුදුහාමුදුරුවෝ බැලුවා හොඳට කාරණා කරුණා අන්න ඒවායින් අපට ගතියුතු පාඩම් තිබෙනවා මේ කතාව කියනකොට ඒ ස්ථාන තමයි හොඳට අහුවගෙන මතක තියාගන්න ඕනේ. උදය බ්‍රාහ්මණතුමාව දිවසින් දැක්ක බණ ඇහුවොත් මාර්ග ඵලයකටපත් වෙන බව දැකලා වහාම එතනට යාම උන්වහන්සේගේ ශිරිත නොවේ. මේ ළඟට බැලුවා මේ පුද්ගලයා කොහොම කෙනෙක්ද ආගම බ්‍රහ්මාගම බ්‍රහ්මයා තමයි මේ ලෝකයේ මවලා තියෙන්නේ වහින්නේ ගොරවන්නේ විදුලි කොටන්නේ භූමි කම්පා වෙන්නේ මොහොත ගොඩ ගලන්නේ රටවල් දිනුවන්නේ පෙරෙන්නේ මේ සෑම දෙයක්ම කෙරෙන්නේ සර්ව බලධාරී ඒ බ්‍රහ්ම රාජයාගේ ධර්ම අනුවයි ඔහු තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. එදා තිබුණු ආගම් 60 ගණනක් ඒන් දඹදිව ඉස්මතු වෙලා තිබුණා. ආගම් තුනක් ඒ දේව ආගම දැන් කියන්නේ Hindu ආගම, දේව ආගමයි, බ්‍රහ්ම ආගමයි, අනික තමයි ජෛන නිගන්ඨ ආගම. අර කොම ආගම් වලට වඩා බොහෝම ඉස්මතු වෙලා පැවතුනේ මේ ආගම් තුනේ. බුදුහාමුදුරන්ගේ නුවණට අසු වුණ මේ උදේ බ්‍රාහ්මණතුමා මහා දානපතියෙක් බැලුවා. බ්‍රහ්ම ආගම අනුව ආගමික වතාවක් කරනවා විතරක් නෙවෙයි අති විශාල සේනාවක් ඒ උදේ බ්‍රාහ්මණතුමාගේ ඉදකඩම් වල වතු පිටිවල ප්‍රතිකර්මාන්ත ශාලාවල ගොවිපළවල් වල සේවය කරලා විශාල පිරිසක් ජීවත් එක එක අංශ බෙදලා එක එක අංශයට නිලධාරීන්පත් කරලා බොහෝම ප්‍රමාණිකෝලව ධනය උපයන බෙදා හරින කෙනෙක්. උදය බ්‍රාහ්මණතුමා. බුදුරජාණන් වහන්සේ බැලුවා මෙන්න මේ පුද්ගලයා වෙතට ගිහින් ඔහු ධර්මයට ලැබුරු කරගත්තොත් වචන හත අටක්වත් මට මේ බාමුණුතුමාට දේශනයක් කරන්න ලැබුණොත් ඒ කාන්තේම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන ගැති කරලා එවලේම සෝවාන් වීමේ වාසනාව උදේ බ්‍රාහ්මණතුමාට තිබෙනවා ඒවා කල්පනා කරලා අනිකුත් තොරතුරු දැනගත්ත උන්වහන්සේ. ඒ ඔක්කොම දැනගෙන ඒවා අඟවන්න ගියේ නෑ කාටවත්. අදුමතරණේ බුද්ධෝපස්ථායක අනදමහතරුන් වහන්සේටවත් දැනුම් නොදී දවල් අප කියන වේලාවට නම් 10 10 මාර වගේ වෙනකොට උන්වහන්සේ 이르දි බලෙන් ඔබේ බ්‍රාහ්මණතුමාගේ ගේ අසලට වැඩිය. කාටවත් නොපෙනෙන්න. උත්තමයන් වහන්සේලා තමන්ගේ ඉරිදි පෙන්වන්නේ නැහැ. අවශ්‍ය වැඩකට පාවිච්චි කරනවා විතරයි. ඒ මොකද එතකොට මිනිස්සු පහදවා ගැනීමේ පැතුමක් එනවා. ඒ විදිහේ ආශාවක් නැහැ පින්වත්නි මාර්ගඵලලාභී උතුමන්ට. බුදුරජාණන් වහන්සේත් නොපෙනේ ඉරිදි බලෙන් ආශින් වැඩම අර උදය බ්‍රාහ්මණතුමාගේ මන්දිරය නොපෙනෙන තෙක්මානේ තරම් තැනකින් අප්‍රකටව පොළොවට බැලලා දැන් උන්වහන්සේ පාත්‍රේ තරගෙන මේ බමුණු තුමාගේ මන්දිරයට වඩිනවා. පේන හරියට ආ දිගසම උදේ බ්‍රාහ්මණතුමා උදේ කාලේ මුලින් කළ යුතු කටයුතු කරලා දවල් ආහාරයේ පිණිස ගෙදරට ඇවිදින් ඉන්න වෙලාව. ඔය කියන්නේ 10 මාර 11ට විතර. යමක් ගැන ස්තූපයේ වටිනා ආසනයක වාඩි වෙලා උදේ බ්‍රාහ්මණතුමා යමක් ගැන කල්පනා කර කර හිටියා. එතුමා දැක්කා ශ්‍රමණයන් වහන්සේ නමක්. කවුද කියලා නැකිටල බැලුවා. අපි බ්‍රහ්ම ආගම අදහන අය අපේ ගෙවල් වලට නෑ භික්ෂුන් වහන්සේලා වැඩම කරවන්නේ. මේ වඩින්න භික්ෂුන් වහන්සේ නමක්. නැකිටලා හොඳට බලනකොට දැක්ක කවුද? ශ්‍රමණ භාත් ගෞතමයන් වහන්සේ. දැක්ක හැටිම සතුටක් ඇති වුණා. ආගමික ප්‍රශ්නයක් උඩ නෙමෙයි. මේ රටේ දඹදිව බලවත් රජ කෙනෙක් සුද්ධෝදන. ඒ රජතුමාගේ එකම පුතා. රජකම අතහැර දාලා වනගත වෙච්ච පුද්ගලයෙක්. සියලුම සම්පත් නිම කර දාලා ගිය කෙනෙක්. අද ශ්‍රමණයෙක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කලරදී අපි අනුගමනය කරන්නේ නෑ නෑ අපි අනු අනුමත කරන්නේ. ඒ වුණත් රාජකීය පුත්‍රයෙක් සැලකිය යුතුයි කියලා මේ බමුණුතුමා නැකිතලු අනේ කිසි වෙනසක් නැතුව බුදුරජාණන් වහන්සේ ඉදිරියට බොහොම වේක්මනින් වේගයෙන් දිවගෙන ගියා. ගෙන් උන්වහන්සේට වැන්දේ නැහැ. ආචාර සමාචාර කරලා අතේ තිබුණු පාත්‍රය අරගෙන බමුණුතුමාගේ අතට වඩින්නේ කියලා ගෙතරට කඩමවාගෙන ආවා. බුදුරජාණන් වහන්සේත් එතුමා පසුපසින් ආවා. ආසනයක් පෙන්ව කටින් වචනයක් කතා කරන්නේ නැහැ බමුණුතුමා. බුදුහාඳුරෝ වාඩි වුණා. බොහොම හොඳ ආසනයක. ඊට පස්සේ පාත්‍රයේ අරගෙන මේ බ්‍රාහ්මණතුමා උදය ගෙතුලට ගෙයින් බොහොම ප්‍රණීත ආහාර වලින් පිරුණු දාන පාත්‍රයක් හදාගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ අතට පිළිගන්වලා ආචාර සමාචාර කළා කිසිම කතාවක් නැහැ සැනකින් ගෙතුලට යන්න ගියා කතාවක් මොකක්වත් නැහැ බුදුහාමුදුරුවෝගේ කොහොමද වචනයක් මේ මිනිස්සුත් එක්ක කතා කරන්න ඕනේ නැත්නම් මේ වැඩේ කරගන්න බෑ පූජකලා ගෞරවයෙන් සැලකිලිමත් නැහැ කතාවක් බුදුහාමුදුරෝ දාන පාත්‍රය අරන් බමුණුතුමා පස්සෙන් ගෙට යන්න බෑ උන්වහන්සේගේ තත්ත්වයට. උන්වහන්සේ එළියට බෑන ටික දුරක් ඇවිදින් අර වගේම ඉරිදි බලින් වේලු වනයේට ඇවිදින් කාටත් දානෙ බෙදලා බැලුවා. බුදුහාමුදුරන්ට ඕමනා කළේ උන්වහන්සේ කල්පනා කළා මම මේ දානයක් ඕනෑ කමකට ගිය ගමනක් නෙවෙයි. කොතැනකට ගියත් මට දාන ටික ලැබෙනවා. මට ඕන කලේ මෙන්න මේ මිනිස්සයත් එක්ක වචන දෙකක් තුනක් කතා කරන්න. කිසිම වචනයක් කතා කළේ නෑ නෑ අප්‍රසාදයක් ඇති බවත් ඇඟෙන්නේ. දාන පාත්‍රේ පූජා කළා ගෙතුලට ගියා. බුදුරජාණන් වහන්සේ බැලුව මොහොත පිළිතිනවා. මටත් හොඳට සැලකුවා. අනේ බුදුහාඳුරෝ බලන්ද අපි වෙනුවෙන් පුද්ගලයෙක් වෙනුවෙන් ක්‍රියා කළ ආකාරයෙන් මේ තරම් වැදගත් ඉරිදිමත් මහේශාක්‍ය මහානුභාව සම්පන්න පුද්ගලයෙක්. දෙවෙනි දවසෙත් ඒ වෙලාවටම අර වගේ ඒ ගෙදරට ගියා. උදේ බ්‍රාහ්මණතුමාගේ ගෙදරට. අනේ දැක්ක හැටිම බමුණුතුමා කිසි වෙනසක් නැහැ දත්. ඉස්සරහට දුවගෙන ඇවිදින් ආචාර කළ පාත්‍රය අරගෙන විතුරට වැඩම කරවලු. ඉතාමත්ම ඉහළ ආසනයක පුටුවක වාඩි කරවල ඉතිරිල්ලක් එහෙම යොදලා ගෙතුලට ගියා දාන පාත්‍රයේ පුරවගෙන බෙදාගෙන ආවා අතට පූජා කළා ආචාර කළා ගෙතුලට ගියා කිසිම කතාවක් නැහැ බුදුහාමුදුරුව බැලුවා අදත් මං ආපු වැඩේ හරි කියලා මට ඕන කලේ මේ දාන පාත්‍රය නෙමෙයි මේ මිනිස්යාට වචනයක් කතා කරගන්න. ඉතින් කතා නොකර ගැට යන මිනිහෙක් පස්සේ පිටිපස්සෙන් දුවන්නත් බෑනේ උන්වහන්සේගේ තත්ත්වෙට. එදත් උන්වහන්සේ අර පෙරදා වගේම එළියට බෑන ගිහින් අතුරුදහන් වුණා දැන් වේළුවනාරාම. බුදුරජාණන් වහන්සේ බලන්න උන්වහන්සේ දිවසින් දැකලා කාරණා ඔක්කොම තේරුම් අරගෙන තුන්වෙනි දවසේ කල්පනා කළා යන්න ඕන මේ බමුණුතුමාගේ ගෙදරට. ඒත් ගියා පෙරේදත් ගියා. අදත් යන්න ඕන. මේ බ්‍රාහමණතුමා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එතුමාගේ ඉඩකඩම් වතු පිටි කුඹුරු කර්මාන්ත ශාලා නොයෙක් දෙහෙක් වතු උද්‍යාන නොයෙකුත් ව්‍යාපාරික නායකයෙක් එතුමා යටතේම සේවය කරන 23000ක් මිනිස්සු හිටියා විශාල ධම්මාන කීපයක්. ඒ වගේම මේ මිනිස්සු බොහොම ජනප්‍රියයි. හරියට සැලකනවා මිනිස්සුන්ට. තමන්ගේ සේවක කාර්කාදීන් ගැන පෞද්ගලිකවත් හොයලා බලනවා. ඒ ඒ වාට එක එක නිලධාරීන් පත් කරලා තියෙනවා. ඒ අයත් එක්ක කතා කස්බස් කරලා අඩපාඩු සියල්ලක් පිළිමහනවා. අර වැඩ කරන කම්කරු ජනතාවගේ ඉල්ලීමක් නැතත් හරියට පඩිනඩ බේරලා ඉවර වෙලා ඒ මාසයේ තුල එතුමාට පිරිසිදුව ලැබුණු ලාභයෙන් දෙකෙන් පංගුවක් ආයෙත් ඒ ඒ අයගේ පඩිනඩ වලට සරිලන පරිදි සියලුම අර සේවක කාර්කාදීන් අතර බෙදා දෙනවා. ඒක ඒ අයගේ ඉල්ලීමක් නෙමෙයි. ඔහු කල්පනා කරලා කරනවා. ඒකේන භෝගේ භුංජය ජේහි කම්මං පයෝජයේ චතුත්ථංච නිධාපේය ආපදාසු භවිෂ්‍යති ඒ ක්‍රමයට සේවය කරන කෙනෙක් ඉදකඩන් වතපිටි කුඹුරු තියෙනවා සංහාවෙන් පිළිච්ච කෙනෙක් නෙමෙයි හොඳට හම්බ කරනවා ඒ වගේම ඒවා ගලඳ පොළවල් වලට ওই ගොවිතැන් කරන ධාන්‍ය වී කඩල කවුපි හාල් පරිප්පු ඔක්කොම යවනවා දහස් ගණන්. කරත්ත වලින්. කොළ වර්ග, දෙහිත් වර්ග, අල වර්ග, ඒ වගේම හෙදි කර්මාන්ත ශාලා, කපුවතු ඒවා ඉවරයක් නැතුව තිබුණා. ඒ හැමෝටම හතර මේ සේවය කරනවා. සේවය කළා ලැබෙන අපි හිතමු කහවණු කෝටියක් එතුමාට මාසයකට ලැබුණොත් ඒ කෝටියෙන් 25 ලක්ෂයක්ම එතුමාගේ ප්‍රයෝජනයට ගන්නවා. තමන්ගේ ඥාතීන්ට සලකන්න දූ දරුවන්ගේ කටයුතු වලට, ගේදොර වැඩවලට ලක්ෂ 25 යොදා ගන්න. අනිත් ලක්ෂ 50ක් වෙන් කරගන්න ව්‍යාපාරයට. වතුවට පෝර දාන්න, වැටකොටු බඳින්න, ගවයන් පරිපාලනය කරන්න, සේවකයන්ගේ අඩුපාඩු පරිමාණ්ඩ කැඩෙන බිඳෙන දේවල් හදන්න කියන්න. ඒ වාට ලක්ෂ 50ක් වෙන් කරනවා. ඒක හරියට කරනවා මාස්පත්. තව 25ක් විතර වෙනවා එතකොට 75 වුණා. ඒ යක්ෂ 25 හතරෙන් එකක් ඒක තැම්පත් කරනවා. තැම්පත් කරන්නේ මොකටද මේ ව්‍යාපාර කියන ඒවා පින්වත්නි අදත් එහෙමයි එහෙමමයි එදත්. කොයි වෙලාවෙ වැටෙනවද කියලා කියන්න බෑ. උන්න ගමන් පාඩු පිට පාඩු ඇති වෙනවා. අන්න ඒ නිසා එබඳු අවස්ථාවල් වලදී මේ තැම්පත් මුදල හැම මාසයකම බලන් ලක්ෂ 25 බැගින් දෙන් කළා. ඒවා කෝටි ගණනක් එකතු වෙලා. ඒ නිසා එතුමාට කිසිම දවසක බංකොලොත් බවකට ගැටෙන්න සිද්ධ වුණේ නැහැ. මේ මුදල් නොදල ඒ කටයුතු කරනවා. සේවකයන්ගේ පඩි කපන්න ඕනත් නැහැ. ගෙදර වියදම අඩු කරන්න ඕනත් නැහැ. කරන කියන පින්දහන් ඒව මොකක්වත් අඩු කරන්න ඕනේ නැහැ. අර මුදල එතන තැම්පත් වෙනවා. අන්න ඒ විදිය බුද්ධිමත්ව ධනෙ උපයන කෙනෙක් ඒ වගේම සේවක කාර්කාදීන්ගේ සිද්ධිනාගත් කෙනෙක් ධනයෙන් ප්‍රයෝජනෙ ලබන කෙනෙක් බව බුදුහාඳුරෝ ඔක්කොම දිවසින් බලාගෙන මේකි. ඒ නිසා මේ පුද්ගලයාට පින් තියෙනවා සසර කරගත්ත. බුද්ධාගමක් නැති කාලේ එතුමා මේ ධම්මදිව උපන්නේ. බුදුහාඳුරන්ගෙන් පස්සේ බුදුදහම. ඒ නිසා ඒ ධාමේ ආభాෂයේ ලැබුණොත් ඒ කාන්තේම ඔහුට නිවන් අවබෝධ කරන්න පුළුවන්. මේ ඔක්කොම තොරතුරු දැනගෙන තුන්වෙනි දවසේ තනේ ගියා නෑ කතා බහක් ඇඟෙන්නේ නෑ ඒ බව. මං ඔබ ගැන දන්නවයි කියලා එහෙම කිසි කතාවක් නෑ. උදේ බ්‍රාහ්මණතුමා ඇවිදින් අර වගේම ආචාර සමාචාර කරලා ඊළඟට කලේ මොකද්ද අර වගේම ගෙතුලට කැඳවගෙන ගිහින් වෙනදටත් වඩා ඉහළ මට්ටමින් සුවඳවත් ආහාර පාන පිළියෙල කළ පාත්‍රයට ගෙනත් අතට පූජා කරන ගමන දැන් අත අත් දෙක බුදුහාඳුරෝ පාත්‍රයට කියලා මේ බමුණුතුමාගේ අත් දෙකක් පාත්‍රේ අල්ලගෙන ඉඳගෙන කියනවා තංකන බන්තේ පකට්ඨෝයන් මඤ්ඤාන ස්වාමීනි ඔබ වහන්සේනම් බොහෝම කෑමට කෑදර කෙනෙක් කෑමට බොහෝම කෑදර කෙනෙක් පකට්ඨෝයන් ඒත්තාව මං ඉතා ඉහළින් බෙදුවා පෙරේදත්තාව අදත් වෙනවා ඒ නිසා සමනෝ භෝ ගෝතමෝ නිච්චමේව මමේව ගේහං ආගච්ඡති මමත් ගෞතමයන් වහන්සේ මගේ කෑම රහ වැටිලා හැමදාම අපේ ගෙදරටම එනවා කියලා ওই වචන කිව්ව කෑමට කවරක් පුණක් පුණක් නැවත නැවත නැවත නැවත පුණක් පුණන් ඒව නැවත නැවත ඔබ වහන්සේ අපේ ගෙදරටම එනවයි කියනකොටම දැන් පාත්‍රයේ බුදුහාමුදුරන්ගේ අතිනොත් අහුවෙලා බමුණුතුමත් අතහැරියේ නැහැ අත් අල්ලගෙන පිළියන් අතරේ බුදුරජාණන් වහන්සේ වදාරනවා පුනක් පුනං ඒව වපන්ති බීජං පුනක් පුනං වස්සති දේව රාජා පුනක් පුනං කෙත්තං කසන්ති කස්සකං පුනක් පුනං ධඤ්ඤ මුපෙන්ති රත්තං බ්‍රාහ්මණ තුමනි ඔබ විතරක් නෙමෙයි මම විතරක් නෙමෙයි මේ ලෝකේ හැම කෙනෙක්ම නැවත නැවත එකම දේ තමයි කරන්නේ කවදා බැලුවත් කරන්නේ එකම දෙයක්. උදේ නැකිනවා හැමදාම මූණ හොදනවා. ජල ස්නානය කරනවා, කනවා, බොනවා, ව්‍යායාම කරනවා, රැකී ආරක්ෂා කරනවා. හැමදාම ඕකමයි. 아무තු දෙයක් කරන්නේ නැහැ. කරත් ඒවත් හැමදාම කරනවා. ඉතින් පුනක් පුනං චේව වපන්ති බීජං ඔබ ප්‍රධාන පෙළේ ගොවියෙක්. ඉඩකඩම් දසදහස් ගණන් තියෙනවා. සේවක දහස් ගණන් වැඩ කරනවා. ගවදාල් සීමාවක් නැහැ. හැමදාම කරන්නේ ගොවිතැන් කරනවා පුනක් පුනං ඒව වපන්ති බීජං පුනක් පුනං වාස්සති දේවරාජා උදේ බ්‍රාහ්මණතුමනි බලන්ඩ වැස්සක් හැමදාම වහිනවා සුමානෙන් දෙකෙන් කලාතුරකින් තමයි මාසයක් දෙක තුනක් ඉඩෝරයක් තියෙන්නේ නැත්නම් ඒකත් දිගටම වහිනවා ඒකත් ලෝකෙ හැමදාම වෙන දෙයක් පුනක් පුනං කෙත්තං කසං තිකස්සකා කුඹුරු කරලා ගෝයන් කපල ධාන්‍ය අරගෙන ඊළඟට ඒ පළතුරු එළවලු අල වර්ග භව භෝග වර්ග පලාකොළ වර්ග බබන කියන ඔබේ ඔය වතු වල තිබෙන බහු ඖෂධීය ගස් කොළන් වල දේවල් ඒවා කොහොම දිනපතා ගල් සිය ගණනින් අදිනවා කොහාටද නගරයට වෙළඳපොළට ඒවා තමයි මිල කළ රටේ ජනතාව අ르ගෙන අනුභව කරන්නේ ඒ වගේ තමයි හැම නිෂ්පාදකයෙක්ම කරන්නේ තම ව්‍යාපාරිකයෙක් මේකයි කරන්නේ. ඔබත් කරන්නේ ඒකයි. හැමදාම ගොවිතැන් කරනවා, ඒවා ශාස්ත්‍රීය කරනවා, ඒවා බෙදා හරිනවා. පුනක් පුනං යාචකා යාච යන්ති පුනක් පුනං දානපති දදන්ති පුනක් පුනං දානපති දදිත්වා පුනක් පුනං සග්ග මුපින්ති ථාන ඉල්ලන අය හැමදාම ඉල්ලනවා අනුන්ගෙන් උදව් උපකාර ඉල්ලන අය ණයතුරුස් විදියට ගන්න උදවිය ඒවා පරිමහ ගන්න දිනපතාම ඒකත් දිගට යනවා ඉල්ලනවා තුනක් පුණං දානපති දදන්ති දෙන අයත් දිනපතාම දෙනවා ඊයේත් මන් දුන්නා පෙරේදත් දුන්නා ගේ අවුරුද්දේ දානයක් දුන්නා ඔය ඇති හැම අවුරුද්දේම මොකටද කටින පින්කම් කරන්නේ මේ ඇති නිකන් නවත්තන්නේ නැති බැරි අයට සලකනවා ගිලන් හාත් ශාලාවට සලකනවා රෝගීන්ට සලකනවා ඒ තියෙන උදවිය ඒවා හැමදාම නිතරම කරනවා නවත්තන්නේ පුනක් පුනක් දානපති දදන්ති පුනක් පුනක් දානපති දදිත්වා පුනක් පුනක් සග්ග මුපෙන් තිතාන ඒ අය ඔය නිතර නිතර කරන කටයුතු වල පුණ්‍ය බලයේ උඩ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකාදී තැන්වල උත්පත්තිය ලැබෙනවා. උත්පත්තිය ලැබලා ඊළඟට ඒ අය කරන්නේ කුමක්ද? සංග මුපෙන්ති තාල මරණයෙන් පස්සේ කායස්ස ભેදා පරං මරණා සද්දං ලෝකං උපපජ්ජති. මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකාදී තැන්වල උත්පත්තිය ලැබෙනවා. පුනක් පුනං ජායති නීයති ච පුනක් පුනං සීවතිකං හරಂತಿ දැන් මේ දෙන්නගේ අතේ පාත්‍රය යට තියාගෙන අර ඉන්න ඒ ස්වල්ප වේලාව තුල බුදුහාඳුරෝ මේ කතාව කරගෙන යනවා මෙයා අහගෙන ඉන්නවා එහෙම අන තියාගෙන බ්‍රාහ්මණතුමා දන ගහගෙන කියනවා තුනක් පුණං සීවතිකං හරಂತಿ අන්තිමට අපි නැවත නැවත උපදිනවා මේ පළවෙනි උපත නෙමෙයි අපි මේ බණහන කවර කෙනෙකුගේවත් බණ නාහන අන් අයගේ ලෝකේ සෑම සත්‍යයකගේම මේ පළවෙනි උපතයි කියලා හිතන්න එපා. මේට කලින් ආත්ම කෝටි ගණන් අපි උපදිනවා. පුනක් පුනක් සීව පුනක් පුනක් ජායති නියති කිය මරණත් එහෙමයි. මරණයත් නැවත නැවත සිද්ධ වෙනවා. දැන් අපි කලක් ජීවත් වෙනවා. තව අවුරුදු 80ක් 90ක් ගිහින් බැලුවොත් අපි ජීවතුන් අතර නෑ. ඉවරයක් වුණාද නෑ. තව තැනක අපි ආයෙත් උත්පත්ති ලැබෙනවා. ඒ උත්පත්තිය ලබන්නේ මොක් අනුවද? මෙලව අපි ගත කරගත් යහපත් ජීවත් වීමට අනුකූලවයි. ඒ පුණ්‍ය ශක්තියට අනුකූලව යෝග්‍ය තැනක උපදිනවා. එබඳු පිනක් දහමක් කරගත්තේ නැත්නම් ඊට උචිත තැනක ඒ අය උපදිනවා. තිරිසං අපායි, പ്രേත ලෝකය, අසුරනිකායි, අවීච මහ නරකය. අනේ අද අපට ඇයි මේ දුක කරන වැඩක් හරියන්නේ නැහැ. හැදෙච්ච ලෙඩක් සනීප වෙන්නේ නැහැ. අපේ දරුවෝ අකේ කරුයි. ඉන්න ගේදොර කැඩිලා ගියා. ජලයට කැඩිලා ගියා. හොර හතුරු නැති කර දැම්මා. ඔය විදිහේ බලන්න අද මේ මොහොතේ වුණත් කී දහහක් කී ලක්ෂයක් මේ ලෝකේ මිනිස්සු ඇඬේ කඳුලෙන් ගත කරනවාද? ඒ මොකක්ද තමයි සංසාරේ කරගත්ත අකුසල කර්මයන්ගේ විපාක. ඒව ගැන කල්පනා කරන්න ඕනේ. ඒ ගැන හිතලා තමයි මේ ජීවිතේ සකස් කරගන්න ඕනේ. යහපත් ගති පැවතුම් ඇතුව ජීවත් වීමේ වටිනාකම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ ඒකයි. පුනක් පුනං සේවතිකං හරන්ති බුදුහාරෝ කියනවා බ්‍රාහ්මණතුමනි ඔබෙත් එච්චරයි මගෙත් එච්චරයි අනිත් අයගෙත් එච්චරයි ඊළඟට මලායින් පස්සේ ආදාහණය කරනවා නැත්නම් භූමි දාන කරනවා පුරාණ චාරිත්‍රයක් තිබල තියෙනවා මේ ගියායින් පස්සේ කියලා තියෙනවා දරුවන්ටම මගේ මරණයෙන් පස්සේ මගේ ශරීරය සත්ත්වයන්ගේ ආහාරයේ පිණිස ප්‍රයෝජනවත් වන පරිදි අසවල් කැලියට දාන්නේ කියලා. අපේ රටේ ඉතිහාසයේ ඒ කාලේ හිටිය ප්‍රභූවරු එහෙම කියලා තියෙනවා. අන්න ඒ අනුව කොහොම හරි ඕක තමයි තත්ති. ජායති මේ යතේච පුනප්පුනා සේවතිකං හරಂತಿ. ඒ ශරීරය ඉවර කරනවා. මග්ගංච ලබ්ධා අපුනබ්භවාය. මෙන්න මේ කාරණය හිතෙන දැනගන්න පුළුවන් වකවානුවකට මේ සංසාරේ උපත ලබ ලබා මෙරි මෙරි යන අපි යම්කිසි දවසකදී එනව තැනකට දැන් මේ නූතන මිනිස් ජීවිත ලබා තිබෙන බොහෝ දෙනා ඒ තත්ත්වයයි ප්‍රඥාව තියෙනවා බුද්ධිය තියෙනවා රූප සම්පත්තිය තියෙනවා අතපය තියෙනවා ඇස්කන් නාසාදිය තියෙනවා දැනුගත්කම් තිබෙනවා ඉන්න කියන තනක්වත් තිබෙනවා රැකියාවක් තිබෙනවා එහෙම බලනකොට වාසනාවන්ත ජීවිත ලැබපු අය මොන ආගමකට මොන ජාතියකට මොන රටක ජීවත් වුණත් එනක් ඇතුව උපත ලැබුවයි ඒ අය. අන්න ඒ නිසා ඒ අය ඔය කරුණ ගැන කල්පනාවට ගන්න ඕනේ. බුදුහාඳුරෝ වදාරනවා මංගංක ලද්ධා අපුනබ්භවයි. මේ කාරණයේ තේරුම් අරගන්න தත්වයට බුද්ධිය මෝරපු එක්කෙනා මංගංච ලද්දා අපුනබ්බවයි නැවත නූපදින தත්වයක් ඇති කරගත යුතුයි කියන තීරණයට බහිනවා. උපත නිසයි මේ ඔක්කොම කරදර තියෙන්නේ. උත්පත්තිය නැති කර දැම්මොත් අපට මේ දෙදවීම, කරදර වීම, ඉපදීම මේ මොකක්වත් නැහැ. ඒ නිසා ඕක දැනගෙන ඒ පිළිබඳව හිත යොමු කරලා සක්කාය දිට්ඨි මමය මාගේය කියන දැඩි අල්වා ගැනීම නැති කර දාන්න. ඊළඟට විචිකිච්ඡා ශකයක් නැහැ. යුතුයම් පිළිබඳව, ගුණ ධර්ම පිළිබඳව, සත්‍යය පිළිබඳව නියම තේරුම් අරගෙන මග්ගංච ලද්දා අපුණක් භවාය නපුණක් පුණං ජායති භූරිපඤ්ඤෝ ඒ පුද්ගලයා උතුම් වූ සෝවාන් ඵලයටපත් වෙනවා නිවන දකින තැනට වැටෙනවා ඊට පස්සේ නැතේ භවං අට්ඨමං ආදියන්ති අටවෙනි ආත්ම භාවයක් නැවත නැහැ මේ ආත්ම භාව අට්ඨතකී ඉවර කරනවා ඒ සෝවාන් ඵලයට පත්වෙච්ච අය මේ ලෝකේදි සෝවාන් වෙලා සතරදාගාමි අනාගාමි අරහත් බවට මෙලවදීම පත්ව නිවන් අවබෝධ කරනවා. තව කෙනෙක් ඉන්නවා ආත්ම භාව 3 4ක් 5ක් ඇතුළත ආත්මයකදී ඉතිරි ඵලවලට පත්ව නිවන් දකිනවා. සත්තක් හත්තු පරම කියන්නේ හත්වෙනි ආත්මයේ දක්වාම උපත ලැබලා දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකවල හත්වෙනි ආත්මයේදී නිවන් අවබෝධ කරගන්නවා. ඒ තමයි නපුණක් පුණං ජායති භූරිපඤ්ඤෝ කියලා මතක් කළේ. දැන් බලන්න මේ කරපු කාරණේ ගැන අපි හිතන්න ඕන ටිකක්. ඉදිරිපත් කළ කාරණේ ගැන. බලන්න බුදුහාඳුරෝ හොදට බැලුවා කා ගැනද උදේ බ්‍රාහ්මණතුමා ගැන. ඔහුගේ ධනවත්කම, ඔහුගේ සත්‍යයේ බුද්ධියේ තරම, ආදාන ආගම, ගති පවතුම් කරන සේවය හරිහම්බ කරන හැටි ඒවා වියදම් කරන ආකාරය ඒ ඔක්කොම දැකලා කියලා බලලා ඒ අනුව තමයි උන්වහන්සේ එතුමා වෙතට යන්න තීරණයක් කරගත්තේ පළවෙනි දවසේ ගියා බමුණුතුමා දානේ පූජා කළා ඊළඟට මගේ අරලේ යන්න ගියා වචනයක්වත් කතා කළේ නැහැ දෙවෙනි දවසේ ගියා කෙනෙකුට වැඩක් වෙනවා නම් වරක් දෙකක් තුනක් නෙමෙයි ඊට වැඩිය වුණත් බුදුහාඳුරෝ කාලේ ගත කරලා තියෙනවා. එක පුද්ගලයා ගැන වුණා. බලන්න බුදුහාඳුරගේ බුදු ගුණවල හැටි. ඒ මිනිහා මාව ගණන් ගත්තෙත් නෑ මම මොකටද ආයෙත් හිට යන්නේ? අපි නම් සමහරට පුතග්ජනකම නිසා ඕමනේ හිතන්නේ. ඊළඟට පොළොව පලාගෙන යන තරම් ලැජ්ජාවක් නේ ඔබ වහන්සනම් මහ කෑමට කෑදරු මොනදම කියවන්නේ? ඊයේත් ආව, පෙරේදත් ආව, පළමුදත් ආව. අදත් ආව. ඔබ වහන්සේ කෑමට පකත් හොයන් බොහෝම කෑදර කෙනෙක්. කැමති කෙනෙක් මට තේරෙනවා. ආයේ යන්දරලා කිව්වේ නෑ එතින්දම කිව්වේ. බලන්න අන්න දැන් අපට ඕක නම් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් අපි කලකිරිලා. ගෙනිච්ච දානේ වරඳන්නේ නෑ ඒක විශ්වකල නිකන් ඉන්න. ඔය මිනිහාගේ දානේ මොකටද මට කියලා. ඇයි අපි කෙලෙස් සහිතයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම, මාන්නක්කාර ගති ඔක්කොම තිබෙනවා. රහත් නොවෙච්ච ඇත්තන්ට අපට රහත් වෙච්ච අයට එකක්වත් නැහැ. ඒ නිසා උන්වහන්සේට එදා මෝනතම ඒ කියපු ඇනුම් ඵලය වචනයක් පමණයි බුදුහාමුදුරුවෝ ඒක ගණන් ගත්තෙත් නැහැ උන්වහන්සේට හැඟීමක් ඇති වුණෙත් නැහැ. ඊට පස්සේ බමුණුතුමාට තේරෙනවා සෝවාන් වුණා බලන්නේ අර වචන ටික කියලා නිම වෙනකොටම මේ බ්‍රාහ්මණ තුමා බ්‍රහ්ම ආගම අදහපු උදායි බ්‍රාහ්මණ තුමා මහා දානපතියා ඉහළම කෙලේ ධනපතියා සහත් මේ සෝවාන් ඵලයටපත් වුණා පත්ලා කමතුමේ භන්තේ භගවා කමතුමේ භන්තේ සුගතු සුගතයන් වහන්සේ මට සමා වෙන්න ඕනේ. ඒ කාරණේ මට හැඟීමක් තිබුණා ඔබ වහන්සේට යම්කිසි හිතට දෙන්නක් මගින් වෙච්ච බව මම දන්නවා. මොකද හේතුව මං කියපු අර වචනේ. මම හිතුවේ වෙන පැත්තකින්. ඒ කාලේ අපි කතා බස් කළා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සුද්ධෝදන මහරජුරුවන්ගේ පුතා ගිහි ගෙදරින් රජකම අතර දාලා මේ නිකන් අවාසනාවන්ත තත්වයකටපත් වෙලා එතුමාට අපි කොහොමද කතා කරන්න කියලා සතේ මිනිස්සු අරඥා මුඛයෙන් කතා කළා සිද්ධාර්ථ කුමාරයා ගැන. දැන් මට හිතුණා මේක අපේ ගෙදරට දිනපතාම එනකොට රත්තරන් හැඳි ගෑරුප්පු ආදීන් කෑම කන්නේ රත්තරන් පිඟන් වල රජ ගෙදර. මේ අපේ ගෙදරත් එහෙමයි. උදායි සිටුතුමා කියනවා මමත් කන්නේ එහෙමයි. එතකොට මේකත් වඩා ඉහළයි ඔබ වහන්සේගේ මාලිගාවයි. රසමුසු භෝජන වෙනමම කාය වර්ග අපි බවනවා අපේ ප්‍රයෝජනෙට. ඒ ප්‍රණීත ආහාර පාන අපිත් එහෙමයි ඒව අනුභව කරලා ඔබ වහන්සේට මතක් වෙන්න ඇති පරණ ජීවිතේ. අනේ මමත් ඒ කාලේ මෙහෙමනේ කෑවේ. දැන් මේ ගෙවල් වලින් ලැබෙන ඉඳුල් ජව කෑවට. ඒකයි ඊයේත් ආයි. ඒ නිසාමයි අදත් ආයි. ඒකයි මං පකට්ඨෝයන් බන්තේ සමනෝ භෝ ගෝතමෝ කියලා කිව්වේ. ප්‍රකට වෙලා තියෙන්නේ කියන්නේ මොම කෑමට පෙරේතයි කියලා කිව්වේ. ඒකට මට සමාවෙන්න ඕනේ. දැන් මට තේරෙනවා මට සත්‍ය අවබෝධ වුණා. ඒ නිසා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අජ්‍ය තග්ගේ පානුපේතං උපාසකං මංඝාරි. අනේ ස්වාමීනි අදපතන් ඔබ වහන්සේ මගේ හොඳම ශාස්ත්‍රෝන් වහන්සේ ඔබ වහන්සේගේ හොඳම දායකයෙක් මම කියලා උදය බ්‍රාහ්මණ තුමා බෞද්ධයෙක් බවට පත් වුණා. ඒ නිසා මේ වැදගත් කතා ප්‍රවෘත්තියක් සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේටයි මේ කියපු කතාව අයත් වන්නේ උදේ බ්‍රාහ්මණතුමා පිළිබඳ සිද්ධිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණිකත්වය ඔයින් අපට පැහැදිලිව පේනවා. එක පුද්ගලයෙකුට උවද උපකාරයක් කිරීමට උන්වහන්සේ දැන් ප්‍රයත්නයෙන් පැහැදිලිව පිළින්නේ. ඒ නිසා දැන් කල්පනා කරගන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන මේ පුණ්‍ය බලයේ හේතු කොටගෙන අපි සෑම දිනකට දැන් සිහිපත් කරනු ලබන මේ පරිලෝකීය පින්වතුන්ට දෙව් මිනිස්සපත් කෙලවර අමා මහ නිවන් සම්පත් පිණිස මේ ධර්ම ශ්‍රවණමය පින හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අද ධර්මානුශාසනාවේ දායකත්වයෙන් හිටපු අමාත්‍යකරු ජේ.පී. විජේරත්න බණ්ඩාර මහත්මයාට පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා PSP මෙන්කේ නැතිනියට සිත ශාන්ති සමග ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහා අද ධර්මානුශාසනාවේ දායකත්වය දරනවා කොළඹ අට මංගල පාර මැන්ටවුන්හි චින්තා විජයරත්න මහත්මිය. මේත වසර 40කට පෙර පරිලෝසපත් H.P. හේරත් අපේ පියාණන්ට පින් අනුමෝදන් කිරීමට සහ දැන්ට 94 වන වියේ පසුවන හපුල කුමාරි හාමි මෑණියන්ට සහෝදර සහෝදරියන් දූ දරුවන් දෙමව්පියන් ඇතුළු පවුලේ සැමට නිවන් සිය ප්‍රාර්ථනා කිරීම සඳහා ගෞරවනීය බෝපිටියේ අරිණාන් ස්වාමින් වහන්සේට සහ අපේ දේශකයන් වහන්සේට සිත ශාන්ති ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වය හරනවා පරිවිල නාරම්පනාපාර හපුවිදන මිසේ මාලිකා කුමාරී හපුවිද මහත්මිය පරණ ජයසූරිය වත්තේ අංක 169 13 නිවසේ සිට මේට වසර දෙකකට පෙර පරලෝසපත් කුසුමාවතී වික්‍රමාරච්චි මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට සහ සජීවත්ව සිටින කලබෝවිලකේ තිලකපාල පියාණන්ට නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වය දක්වනවා දේවියන් මනු සේනානි චන්ද්‍රානි රෝහිණී චිත්තානි දන්දායන පිරිස එක්දහස් නවසිය අනුවටේ දෙසැම්බර් 18 වෙනිදා රටවැරයෙන් දීපිතු පද්මශ්‍රී ඩයස් ස්වයං පුරුෂානන්ට සයිමන් ඩයස් පියානන්ට ජේනුනා ආචාර්යමාට එන්සියන් සියාට මනස ප්‍රාර්ථනා කිරීම සඳහා මෞර්ය දෙපළ ඇතුළු සැමට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පිළිම සංජන අනුසල්වන දරු තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා ආශිර්වාද කිරීමට දායකත්වය දක්වනවා කොස්ගම අකරවිට ශාලාව රණවිරුකම අංක 57 නිවසේ පුෂ්පලතා රාජපක්ෂ මහත්මිය මේ මාස ජන්මදිනයේ යෙදී තිබෙන එස්.එම්. වීරරත්න ස්වාමි පුරුෂයාණන්ට දීර්ඝාෂි ප්‍රාර්ථනා කිරීම සඳහා කවුරුදී මල්මේ දියණිවරුන් ඇතුළු පවුලේ සැමට සිත ශාන්ති ප්‍රාර්ථනා කිරීම සඳහා දාමර මෑණියන්ට දීර්ඝාෂ සමග චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දෙපාර්ශ්වයේම මේක ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්ව දරනවා කෑකල්ල මොළගොඩ වරකාතිනිය නිවසේ කේ.ඒ. ප්‍රේමා මල්කාන්ති මහත්මිය ඇතුළු සියලු දෙනා කුමාර කට්ටු මණ්ඩලානි පදිංචි විශ්වවිද්‍යාල පාඨශාලාචාර්ය එස්.ඒ.එම්. යසවතී මන්කේ මහත්මියගේ 72 වෙනි ජන්මදින නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවය සමග චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා SAM කිරිබන්දා SAM නිරෝණා කේහෙලේනා හාමි ආරි සද්දාතිස සහ මේගේ පවුලේ සැමට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වය දරනවා විශ්‍රාමලත් විදුහල්පති ආරම් ජයතිස්ස මහතා දූ දරුවන් ලේලියන් සහ මුගුරු මිනිබිරියන් සිල් දෙනා 2007 දෙසැම්බර් 18 වෙනි දින පරිලෝකසපත් කේ.වි. කරුණාරත්න පියාණන්ට 1996 ජූනි 7 වෙනි දින පරිලෝකසපත් එල්.කේ. කෙකුලාව රණවරවහන්ට 2008 මේ මාස පරිලෝකසපත් එක්.පී. කෙකුලාවල සොල්රන්ට පෙන් අනුමෝදන් කිරීම සහ සජීවත්ව සිටින මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්ව දරනවා වැබඩ වැබඩ දක්වන 309 නිවසේ කර්ණාරත්න පවුලේ සිටනවා. පරවසපත් මේ අදට වසර දෙකක් සපින්නේ කේචි කරුණාවති මහත්මියටත් පරවසපත් ජේ.පී. ජෝතිහාමි මහතාටත් කේජී පුංචිඅත්හාමි මහතාටත් සබරකඩ ආරච්චිගේ රමණකේ මහත්මියටත් පින් අනුමෝදන් කොට නිවන් සපාතනා කිරීම සඳහා නායකත්ව ගන්නවා රත්නලාන පිරියන්පාර අංක 64න් දක්වන විදිහේ ජී.පී. කමලාවති මහත්මිය සහ ජී.පී. කුස්මාවති මහත්මිය ප්‍රදීප් චාමර කරුණාරත්න සොහොයුරාට ඉක්මන් සේ ප්‍රාර්ථනා කිරීම සඳහා සජීවත්ව සිටින දෙමාපියන්ට ස්වයං පුරුෂයන්ට පුතුණුවන්ට නිරුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා මේත වසරේ 11කට පෙර පරිලෝසකත් ජස්ටින් නෝනා මාතාව සහ මියගේ සමතකින් අනුමෝදන් කිරීම සඳහා අදට ලැබී තිබෙන ඡන්ද දිනෙමිත්තෙන් මේ ත්‍රිකයේ අන්නාසික හලන්ද 230න් හතරමසේ නුවන්ගේ මනුගීතිකා මහත්මියට ත්‍රිරත්නීය ආශිර්වාදේ ලබා ගැනීම සඳහා අද ධර්මානුශාසනාවේ දායකත්වයේ ලබාගෙන තිබෙනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අපේ මහත්මිය ඒ නාම ලේඛනය ඉදිරිපත් කළා ඒ ඒ නම් පැහැදිලිව ඉදිරිපත් වුණා මතක් කළා මේ අයට පිළිගැනීමටයි ජීවත් වෙන මේ පින්වතුන් අද මේ පුණ්‍ය ක්‍රියාව ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ කියන බව. ඒ අනුව මේ ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය සභාපති අපේ ඒරානන්ද හෙට්ටිආරච්චි මහත්මියගේ නාමන්ගේ ඌ හිටපු ගරු අමාත්‍යවරයා ජේ.පී. විජේරත්න බණ්ඩාර මැතිතුමා මාතලේ ප්‍රදේශයේ ලග්ගල ආසනයේ නියෝජනය කළ කෘෂිකර්මාදී අමාත්‍යාංශ ගණනාවක් ඒ කාලේ බැරූ කෙනෙක් එතුමා සිහිපත් කරගෙන ඒ DNA ඇතුළු පිරිසමී අද පින්කම සිදු කරලා තිබෙනවා. මේ මතක් කළ සෑම දිනාටම මේ පරිලෝකීය ඒ වගේම ජීවත් වෙන මේ හැම කෙනෙකුටම මේකේ පුණ්‍ය බලයෙන් දෙව් මිනිස්සුපත් කෙරවන අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා. එත්තවතාචං හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පඬිතුක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමින් වහන්සේ අපි දේශකයන්න් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා